මේ ලෝකේ ඔය පස්වෙනි ජෝති රජුරෝ මරපු මිනි මරුව හම්බෙච්ච වෙලාවේ ප්‍රසිද්ධ වේදිකාවක ගිලට් ප්ලේඩ් එකකින් බෙල්ල කැපවල ටික ටික මිනි මර මේ මර දඬුවම් ලෝකේ වැඩිම සෙනග එකතුනේ ඒක බලන්නලු අර මිනිහා බ්ලේඩ් එකෙන් ටික ටික ටික ටික කපන ඒ ඒ මරණ දේ බලන්න මනුස්සයා පුදුම ආසාවක් තියෙනවා මේ දෝෂ දෝෂය කියන එක අපිට මාළුවකට දාන උඹලකට වාගේ ඒක නැතුව කණ්ඩත් බෑ මාළුව. ඒ නිසා අපි මේ දෝෂ ජනක දේවල් කරලා කරලා කරලා අපේ හිත දූෂණය වෙලා තියෙනවා. දරුවන් එකක් දූෂණය කරනවා. කවදාරි අපි හිතුවොත් අනේ මා මේ දෝෂණීයසු ධම්මේසු දුස්සීසි අනේ මගේ හිත දෝෂ ධර්මයෙන් දූෂණය නොවේවා කියලා පැතුව පමණින් මේක වෙන්නේ එදාට අපිට අඩේට තියාගන්න වෙනවා සතිය. සතිය කියලා කියන්නේ මනාපමනාප දෙකක් නැති ධර්මයක්. නිසා සතියෙන් සක්මන් කරන වෙලාවක අපි රූපයක් දකිනවා. දකින්නට අපි දන්නවා ඒ රූපෙට හිදුවනවා. එතකොට අපි දන්නවා රූපේ අර පය පොළවේ තියෙන දැනුමට වඩා රූපේ මනා කුප්පන සුළුයි. කම්පන කලවන සුළුයි. චංචල කෙනෙක් අර වඳුරු හිත පයින්. ඊට පස්සේ යෝගාචර දැනගත්තොත් අනි මං සිල් අරගෙන ඉන්නේ. මම මේ සක්මනක ඉන්නේ. මම මේ හිතුවේ පුළුවන් තරම් පයේ හිත පාත්තන්න දැන් මගේ හිත තියෙන්නේ පයේ නෙවෙයි දැන් ඇහි. මට පුළුවන්ද දැන දැන මේ රංජනීය ධර්මයේ එහෙම නැත්නම් මේ හිත ඇද ගන්නා ධර්මයේදී ආයතන මනාපමනාප දෙක නැති පයට ගන්න පුළුවන්ද කියලා කරන මේ ප්‍රයත්නය තමයි අපි විපස්සනා භාවනා කරනවා කියලා කියන්නේ. හිත පිට යන්නේ නැති එක නෙවෙයි. හිත පිට ගියාට පස්සේ මට මනාපමනාප නැති කෙලෙස් නැති සාධාරණ සතිය අරමුණක් තියෙනවා. නමුත් හිත පැදුරටත් නුකෑ පැනලා ගිහලා මට පුළුවන්ද තව දුරටත් එහි රමණීය කරන්න නැතුව නැත්නම් ඒකට ද්වේෂ කරන්න නැතුව ආපහු හිත අරමුණට ගන්න. හුඟාවක් වෙලාවට සදාචාරවාදියාට ද්වේෂයක් ඇති වෙනවා. මගේ හිත පිට පැහැරගෙන ගිය ධර්මයේ කෙරේ ද්වේෂයක් ඇති වෙනවා. කාමභෝගියාට ඒ වස්තුව කෙරේ ආසාවක් ඇති වෙනවා. බුදුරජාණන්සේ අපිට පොඩි ඉඟියක් දෙනවා. මේ ඇවිදගෙන යනකොට තියෙන පිරිසුදු චිත්ත ප්‍රවෘත්තියත් රූපයක් දැකීම නිසා පිටගිය හිතේදී ඇති වෙන රාගය, ద్వේෂ දෙකත් එක්ක බලනකොට මේ ඊට ඉස්සෙල්ලා පිරිසිදුව තිබුණ චිත්ත වීතිය මේ රාගය නිසා, ద్వේෂය නිසා හටගන්න මේ කෙලස් ප්‍රමාණය ඕලාරිකම් පටිසම්පන්න සංකතං. ඒක ඒ වෙලාවෙම පහළ වෙන බොහොම ගොරෝසු දෙයක් කියලා කියනවා. අල්ලන්න බැරි දෙයක් නෙමෙයි. දැන් ඉන්නේ අනතුරුදායක තැනක. හිතේ ඉන්නේ ගෝචරජ්‍යත්ත භූමියේ නෙවෙයි. ඒ නිසා මගේ එකම යුතුයකම මොකද්ද? මට ගෝචරජ්‍යත්ව භූමියක් තියෙනවා. මට සතියත්ත්‍ය පස්සන අරමුණක් තියෙනවා. මට පුළුවන් ද මෙතන ඉඳලා අරමුණේ ගෙනත් යන්න. ඔන්න එතකොට නම් යෝගාවචරයට තේනවා මේ භාවනා කරනවායි කියලා. නොමග ගියේ හිත පුංචි වැඩකට නොමග ගියේ හිත ආපහු ගෙනලා අරමුණට තබා ගන්නකොට පළවෙනියෙන්ම තිබිය යුතු ධර්මයේ තමයි නොමග ගිය වස්තු විශේෂ සතිය පිටවන්න ඕනේ. මගේ දැන් හිත පිට කියලා තියෙන රූපෙක අරමුණේ නෙවෙයි. ඒකට බුදුන්සේ සරති කියන නම පාවිච්චි කරනවා. මම දන්නවා මම ඉන්නේ නෝමි නොබිනා තැනක. එතකොටම දන්නවා හැබැයි මම ඊට ඉස්සෙල්ලා මේ සතිය අරමුණ දීලා තියෙනවා මම සක්මනේ තියන්න ඕන නමුත් හිත පිට තියෙන කියලා විවරණය කරලා පෙන්නනවා මට අවශ්‍ය නම් සතිය අරමුණට යන්න පුළුවන්. උත්තානි කරෝති ලැජ්ජ වෙන්නත් එපා කලබල වෙන්නත් එපා මෙන්න මේ වැරදි තැනින් හරි තැනට හිතගෙන යෑමේ කටයුත්තට නොවලාහ හිත යෙදුවොත් නැවතත් ආයේ පයට හිත ගන්න පුළුවන්. ඒත් බුදුරජාණන්සේ සඳහන් කර තිනවා පූර්ණ ආනිසංස ලැබෙන්නේ ඒක කාට හරි දේශනා කරේ නැහැ. මම භාවනා කරනකොට මට රූපයක් පේනවා. මට ඒකට ආසාවක් ඇති වුණා. නැත්නම් රූපය පිළිබඳ තරහක් ආවා. මම නමුත් ඒක දැනගත්ත ගමන් කලබල වෙන්නෙත් නැහැ, තරහ වුණෙත් නැහැ, ආසකෙට වෙත් නැහැ. මම හිත අරමුණට ගෙනාවා. කොහොමද දන්නේ අරමුණට ආවයි කියලා? ආ මම දන්නවා පයට වැලි පෑගෙනවා මට තේරුණා. මෙතෙක් කල් කොයිද? මේ දිනේ ඇහි. දැන් හිත පයි. අන්න මේ ටික විස්තර කරලා දෙන්න පුළුවන් නම් අපි පුංචියට පටන් ගන්නවා මගේ හිත නහමක් දෝෂණීය ධර්මයන්ගේ දූෂිත නොවේවා ඒ වෙනුවට මම මධ්‍යස්ථානකට හිත ගෙන නැත කරනවා කියලා මේ පාඩම ඉගෙන ගත්තොත් මම කියනවා ඒ කියන ඒකාන්තයෙන්ම ප්‍රතිපදාට වැඩිච්ච කෙනෙක් ඒකාන්තයෙන්ම සෝතාපට්ටි මාර්ග ප්‍රාප්ත පුද්ගලෙක් බවටපත් වෙනවා. පැහැදිලිවම ආර්ය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට වැටෙනවා. නේද කිසි කෙනෙක් නම් කරලා නැහැ. සෝවාන් මාර්ගස්ත කියලා කියන්නේ අනිවාර්යයෙන්ම තම ප්‍රතිපදාට වැඩිච්ච ඕනම කෙනෙක් මාර්ගස්ථයි. පලස්ත කියලා කියන්නේ මාර්ගඵලෙ ලැබපු කෙනා. ඒ නිසා මේ මාර්ගස්ථ පුද්ගලයාත් අංජලිකරණීයයි. එහෙම නැත්නම් ඒ සංඝ ගුණ ඔක්කොම තියෙනවා. මේක තමයි සංඝ ගුණය. හිත කෙලසුනාට පස්සේ කාගවත් උපදේශ නැතුව තමා විහිම්ම සකස් කරගන්න ලද හිතින් අර නික්ලේශී අරමුණට ගෙනලා ආයතිය ගන්න පුළුවන් නම් ඒක සරති විවරති උත්තානි කරෝති දේශේති කියන පියවර හතරෙන් විස්තර කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට තේරෙනවා මේ සතිය තරම් බලවත් සතිය තරම් මොනම කෙලෙසයක්වත් බලවත් නැහැ. කෙලෙස් වලට පුළුවන් හලහප්පන්න. නමුත් ආපහු අරමුණේ ගෙනත් තියාගන්න පුළුවන් ගතිය දන්නවනම් එයාට තේරෙනවා මගේ හිත දූෂණේ වුණාට මම ඒක පිළිබඳ ද්වේෂයක් ඇති කරගන්න නැතුව අරමුණේ හිත ගෙනල්ලා තියන්න. එක දවසයි මේ වැඩේ කරන්න මුළු සංසාරෙට මේක දවසයි කරන්න ඕනේ. කරපු දවස් තියෙනවා මනුස්සය හිතක් කොච්චර බලවත්ද කියලා. මනුසිතා සතිය කියන කොච්චර බලවත්ද? ඒ ඒ ගතිය උප්පත්තිය ඉඳලා අපි ළඟ තිබිලා තියෙනවානේ. මේ කුප්පන ලෝකේ අපිට උගන්ලා තියෙන මේ කුණු හරප නිසා අපි මේ ගැටි ගැටි ගැටි ගැටි යන. කොයි වෙලාවක හරි දැනගත්තොත් නෑ මම මේ තපස් රගේ මේ බණ භාවනා කරන්න මේ කියන්නේ නිකම්ම නිකන් අනුන් නලවන්න පිනවන්න නෙවෙයි. මගේ ජීවිතේ මම මේක ජීවිතේට ලං කරගන්න ඕනේ තරහ වෙන එකක් වෙච්චාවයි. මම ආපහු ගෙනල්ලා පුරුදු අරමුණේ තියෙනවා කියන මේ දේ පුරුදු කරන්න ගත්තොත් මේ සතිය කොච්චර බලවත්ද කියන එක කිසිම කෙනෙකුට වළක්වන්න බැරි බව තේරුම් ගත්තොත් එදා එයා ඒ අකුප්පා කියන ගතියට නොකිපෙන ගතියට රංකිරිකට ගෑව වෙනවා. අයනු අයනු කියව වෙනවා. ඒක බලවත් වෙන්නේ ඒක මොනවද කියන්නේ? වරණගෙන්නේ පලිප්පුවේ වැටෙන්නේ කාට හරි කියනවා. මම වෙනදා නම් මේකට හරියට මට කේන්ති යනවා. මම ඒ වෙලාවේ කේන්ති නොගොහින් නැවත අරමුණට යන්න පුළුවන් පුළියදී බැලුවා ඒක නෝන්ජල්කමක් නෙවෙයි. ඒක මේ බයක් නෙවෙයි. අඥාන උපේක්ෂාවක් නෙවෙයි. මේ තමයි සරුවචනාංශිකේ දරුවන්ගේ හැටි. ඒ සමම් පුළුවන් තරම්කමට මගේ මූල අරමුණ ටිකට කියන අජ්ජත් ගෝචර අජ්ජත් අරමුණ කියලා අරමුණට හිත ගෙනත් දාන්න දාන්න බුදුරජාණන්සේ තේරුම් ගන්නවා එක සැරයක් කරපු ගමන් එයා දැනගත්ත ගමන් ඔය හිත පිළියම් කරගන්න බැරි තරම් හානියක් කවදාකවත් වෙන්නේ නැහැ. ඕනෙම එකක් හදන්න පුළුවන්. ඉතින් මේකට මේ බුදුම පණ්ඩිස්වාංශයේ ලස්සන සමීකරණ දෙක තුනක් හදලා කියනවා. හිත පිට යන්න ඉස්සෙල්ලා සතිය නම් පිට ගියාට පස්සේ Tamange ප්‍රයත්න නිසා නැවසස් සතියට ආවනම් ඒ අතරමැද ප්‍රදේශයේ කිසිම කෙලෙසයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. පිට යන්න ඉස්සෙල්ලා සතිය පිට ගිය බව දන්නවා. එතන ද්වේෂය අවිල්ල තියෙනවා. දැන් ද්වේෂයට ද්වේෂ කරන්නේ නැතුව අරමුණේ ගණන් තියාලා හරියටම කියන්න පුළුවන් නම් අතරමැද කෙලෙස් නැහැ. බුදුජානනාංශයේ ඒ සංකදම සූත්‍රයේදී සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙක් හිතේ හටගත්තා වූ කෙලෙස් දැනගෙන ඒක නැවත කෙලෙස් එක ගැටෙන්නේ නැතුව අරමුණේ ගෙනල්ලා තිබ්බනම් එයා ditta ධම්ම වේදිනිය වශයෙන්ම ඒ අකුසල් ගෙවලා දාන. සම්ප්‍රායික වෙන්න දෙන්නේ නැහැ. උපපජ්ජ වේදිනිය කම්ම වෙන්න දෙන්නේ නැහැ. ditta ධම්ම වේදිනිය වශයෙන් ගෙවනවා. යම් හේකින් මේක තියන්න මැරුණොත් මේ වගේ හත් ගුණයක් ගෙවන්න වෙනවා. මේ කරපු කර්ම වගේ හත් ගුණයක් ගෙවන්න වෙනවා. අපරාපරිය වේදිනී උපපජ්ජ වේදිනී වුණොත් වැල් පොලියට යන. එතනදීම ගෙවලා දාන්න පුළුවන්. ඒකට අකාලිකයි කියලා කියනවා. සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. සජීවී ධම්. ඉතින් මේක නොකරපු නිසා නම් මේ සංසාරේ දිගින් දිගටම තරහයි වල තරහ වෙවි ආසදේ වලට ආස කර කර හැත් බැඳ බැඳ මේ වැල් පොලියට යන්නේ. පුළුවන් නම් උත්සාහ කරන්න කලින්ම අදිෂ්ඨාන කරගන්නවා. මාමේ දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අත්ත රූපේන අපමාදේන සති චේතසෝ ආරක්ෂෝ කරණීයෝ ද්වේෂ වෙන වෙලාවක් දැනගත්ත ගමන් මම හිමීට හිත ගෙනල්ලා සති ධර්මයේ පිහිටනවා හරියට ඉබ්බා කලබලයක් වෙච්ච ගමන් අඬු ටික ඇතුළට ගන්නවා මිසක් අඬු පුප්පන්න යන්නේ නැහැ. ඔය ඇත්පන්තියක් ඇත්තු ටික කැලේ කකා යනකොට යම් හේකින් අභියෝගයක් ආවොත් ඇත්තු සේරම නිස්සද්ද වෙනවා. නිස්සද්ද වෙලා මහ යතා පුළුවන් තරම් හොඩේ උඩට දාලා හැම පැත්තෙම බලනවා කොයි පැත්තෙන්ද මිනිස් ගඳක් එන්නේ කියලා. එහෙම නැත්නම් කරදරයක් එන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී පොඩි පැටවු ඉන්නවනේ උන් දුවනවා, දඟලනවා, අතු කඩනවනේ. ඒකට මහය උන්ට ගහලා කණ්ඩායම් මැදර ගන්නවා. ඊට පස්සේ මහයතා කියනවා එක්ක මං ඌට ගහනවා නැත්නම් අපි දුවනවා කියලා. මේ දෙකෙන් එකකට නිදහන එනකන් ඇත්පන්ති නිස්සල වෙනවා. දැන් අපේ ලංකාවේ මොන හරි වෙකට කලබලයක් වෙච්ච ගමන් බලන්න මොකಾದ නිශ්චල වෙන්නේ කියලා. 10 තේ දුවන. ඒ නිසා කලබලයක් කරන්න ඕන නම් ඉස්සෙල්ලා සෙනගින්න තැනට පුංචි බෝම්බයක් ගහන්න ඕන. ගහපුවම ඔක්කොම වෙනවා බෝම්බේ බලන්න. ඊට පස්සේ බෝම්බේ ගහපුවම සේරම ඉවරයි. ඒක තමයි සාමාන්‍ය පෙට්‍රල් බෝම්බ වල ක්‍රමය එච්චරයි. ඉස්සෙල්ලා පොඩ්ඩක් සද්දයක් කරනවා. සද්දයක් කරපුවම ඔක්කොම ඇවිල්ලා මේක බලන්න යනවා. රට වුණාට පස්සේ දෙවෙනි බෝම්බේ ගහපුවම ඔක්කොම ඉවරයි. අමනයි. මිනිස්සයා කියන සතා අමනයි. උට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ. ඉතින් බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ අපි බුදු ආමතුරු කූඩුවක ලොක් කරලා ඇතුළක තියලා කඩුවයි කියන නිසායි තමයි පිටිය ගහලා තියෙන්නේ. හදිසියක් ආවොත් දෙන්න. ආයුධ ටික තමයි බේන්ද දාලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඉන්නව ලොක් කරලා මොකද හදිසියවත් ඉලිට ඇවිල්ලා දැක්කොත් එහෙම මේක හොඳ නැහැ. දැන් ඔක්කොම ඇතර බුදුරජාණන්සේලා පාරට ඇවිල්ලා ඉන්නේ මේ යන්න. බස් වෝල්ට් එක ගාව ඉන්නවා දැන් ඇවිල්ලා මොකද මේ ඉඳලා වැඩක් නැහැ මේකේ කට්ටිය ඔක්කොම පාරේ ඉන්නේ දැන් යන්න කිට් වෙලා ඉන්නේ. හැම තැනම හැම හන්දියක් හන්දියක් ගන්නට ගිහිල්ලා ඉන්නේ බුදුහාමුදුරුවෝ. මොකද වැඩක් නැහැ කියලා වැඩක් නැහැ. මොකද මේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෝෂණීසු ධම්මේසු මා චිත්තං මා මේ දෝෂණීසු ධම්මේසු චිත්තං න දුස්සීති. අත්ත රූපේන Tamanට ගැළපෙන ක්‍රමයකින් අරමුණට හිත ගෙනත් තියන්න. සතියට ගෙනත් තියන්න. වර්තමානට හිත ගෙනත් තියන්න. අප්‍රමාදිත හිත ගෙනත් තියන්න. කාගෙන්වත් උපදේශ අහන්න යන්න එපා. අත්රූපේසු කියලා කියන්නේ මෙලෝ උපදේශයක් දෙන්න පුළුවන් එකම අමනෙක්වත් මේ ලෝකේ නැහැ. ඉන්න හරියක් ඉන්නේ මේක සවුරගෙන ගත්තට පස්සේ සුරුට්ටපත්තු කරගෙන කට්ටිය තමයි ලෝකේ ඉන්නේ. කලබල වෙච්ච එකට ඇවිල්ලා කලබල කරන කට්ටිය. එකක්වත් ඕනේ අපිට බුදුන් සී වෙන්න ඕන. අපිට ධර්මයේ සීපත් වෙන්න. අපිට සංඝයා සීපත් වෙන්න ඕන. අපිට සීලයේ සීපත් වෙන්න ඕනේ. එහෙම අකුල ගත්තා. වෙන්න තියෙන හානිය අඩුයි. ඉතින් මේක නෝන්ජල්කමක් වශයෙන් ලෝකේ සලකන නිසා, ගැහුවක් ගහපේ බැන්නොත් බැනපේ කියන එක නිසා, මිනිස්සේ සූත්‍රයක් විදිහට අපිට කියනවා මා දෝෂණීයසු ධම්මේසු මා මේ දෝෂණීයසු ධම්මේසු චිත්තං දුස්සීති අනේ මම අද ඉඳලා මොනවා හරි කාගෙන් හරි නුරුස්නා ගතියක් ආවොත් කිපෙන සුළු දෙයක් ආවොත් ඒ කෙනාගේ දොස් දකිනවා වෙනුවට මගේ හිත නතර කරන්න තැනක් තියනවාද මම ගිහිල්ලා කොහෙද හිත නතර කරන්න ඕනේ කියලා දන්නේ නැත්නම් අසරණයි අනාතයි කලබල වෙලාවේදී මම මෙතන ඉන්න ඕනේ කියලා දන්නවනම් සසරණයි සනාතයි දැන් පිටරටවල මේ වගේ ලොකු ගොඩනැගිලි හදනකොට යම් හේකින් ගිනි ගත්තොත් එකතු වෙන්න ඕන තැනක් කල්ලාතු ලියලා තියෙනවා. ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. ගින්නක් ආවොත් උපකරණ ආවුද ගන්න යන්න එපා. දුවගෙන ගිහිල්ලා අර විවේක ස්ථානයේ ඉන්න. ඉතින් ඒ ස්ථානේ ගින්නක් ආවට පස්සේ කියලා දෙන්න බෑනේ. රස්සාව දෙනකොටම කියනවා ගිනි හටගන්න ඉඩ තියෙනවා. ගිනි හට ගත්තොත් අන්න අසල තැන තමයි ගින්නක් ආපුවම යන්න ඕනේ. ඒක නිසා ඒගොල්ලෝ ඒක දැනගන්න ඉඳපු ගමන් ගින්නක් ආපුවම ඇති වෙන ඇලාම් කරනවා. මේ අනතුරු අඟවන අනතුරු ආවකම දුවන ගිහිල්ලා මේක පුහුණු කරනවා ගින්නක් ආවොත් අපි යන්නේ මෙහෙමයි කියලා. ඉතින් එහෙම තැනක් නැත්තම් මොකද වෙන්නේ? එහෙම දැනක් පුළුවන් ද ගින්න කාට පස්සේ උගන්නන්න බෑ ඊට කල්ැතුව ෆයර් ඩ්‍රිල් කියලා හැම ෆැක්ටරි එකම එක තියෙනවා මොකද ඒ වගේ ගින්දර තියෙනවා ජවයේ තියෙනවා ගිනි ගන්න ඉඩ තියෙනවා ඉනි ගත්තොත් ඒක බුදුහාමුදුර අපිට දීපු ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක තමයි ආශ්වාස ප්‍රශ්වාසේන නාසිකාග්‍රේ අවිජිනකොට නම් පොළවේ පය වදින තැන පිම්බීම හැකිලිම නම් අපි ඉඳගෙන ඉන්නකොට මේ ඇඳුම් වල හුස්ම ගන්නකොට හලනකොට පිම්බෙනවා හැකිලනවා තේරෙනවනේ. නැත්නම් මේ ඉඳගෙන ඉන්න බව තේරෙනවනේ. කලබලයක් වුණොත් එතෙන්ද ගන්න හිත. ඒ වෙනුවට කතරගම දෙවියෝ ආ අල්ලා දෙවියෝ මුණ බලාපන් කියලා කාගෙන් මුණ බැලුවොත් එහෙම ඒක අමනිහෙකුටවත් සතිය නැහැ. ඔය අපි මුණ බලන්න කියන එකෙකුටවත් සතිය නැහැ. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ කිව්ද එතකොට මං කල්යතෝ කියලා තියෙනවනේ. කරදර නැති වෙලා සතිය හදාගනිලා. හදාගෙන දැනගනින්න ඉස්සරහට යනකොට ඔය ආස කරන දේවල් එනවා තරහ වෙන දේවල් එනවා කොයි එක ආවත් කාගවත් මූණ බලන්න එපා. අත්ත රූපේන කියලා තියෙනවා Tamanට ගැළපෙන ක්‍රමයකට වර්තමාන මොහොතට හිත ගන්න. ඒ මොකද උපදින ජීවත් වෙන හැම කෙනාටම වර්තමානයේ පිළිබඳ අයිතිවාසිකම සමානයි. කාටවත් කාටවත් එක වළක්වන්න බෑ. ඒ වගේම වර්තමානයේ හිත ගන්න ඕනේ කියලා කලබලයකදී වර්තමානයේ හිත ගන්න උද කාගේවත් අවසර පතන්න ඕනෙත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ අධිකාරී ශක්තිය තියෙනකන් නෙවෙයි. මෙන්න මේකයි මනුස්සකම කියන්නේ. කලබලයක් වෙච්චාම ගහ බැන ගන්න යන එක නෙවෙයි. තමන්ගේ හිත අරමුණට හිත ගන්න එක එකම අම්මා කෙනෙක්වත් දරුවෙකුට මේ කියලා දෙනවද කියලා බලන්න. හරි ආදරේ අපි දරුවන්ට ආදරේ ඒක නැත්තේ නෑ. එකම අප්පා කෙනෙක්වත් කියලා දෙනවද කියලා බලන්න. එකම පන්ති කාමරයක ඉන්න ගුරුවරයෙක් කියලා දෙනවද කියලා බලන්න. එකම විශ්වවිද්‍යාලයක වුණාද කියලා බලන්න. පශ්චාත් උපාධි ආයතනයක කිසිම තැනක නෑ. ඒ හැමදම ගැටු. හැමදාම ගැටු. එහෙම නැත්නම් හිත පිහිටවන්න කියන්නේ බාහිරේ දෙයක. ඒ දෙකම නෑ සර්වචන. සර්වචනසේ හිත පිහිටවන්න කියන්නේ අජ්ජත් ගෝචර අරමුණක. හැම වෙලාවෙම අජ්ජත්. හැම සැරේම ගෝචර අරමුණක්. නපුරු දෙයක තියන්න එපා. බොහොම මධ්‍යස්ථ දෙයකට ඒ නිසා අපිට බුදුහාමුදුර දෙන අරමුණ ප්‍රායෝගික නැවත නැවත සිද්ධ වෙන තමන්ට අත්දැකිය හැකි ගෝචර අජ්‍යත් අරමුණ. මේකට අපි කර්මස්ථාන කියලා කියනවා. මේකට අපි අරමුණ කියලා කියනවා. මේ ලෝකේ උපදින මිනිස්සුන්ගෙන් 99කටත් වැඩි ගාණක් කවදාකවත් කර්මස්ථානයක් ඇතුළු නෙවෙයි ජීවත් වෙලා තියෙන්නේ. උහේක එකනා කියන විදිහට නන්නත්තර වෙලා දහපදුරාවේ ජීවත් වෙන්නේ. මොකටද ඔබ ජීවත් වෙන්නේ කියලා අහුවොත් කාටවත් කියන්න දෙයක් නැහැ. මේ මේ පටු අදහස් ඇතු යන්නේ. සර්වඥාන්සේ සඳහන් කර තියෙනවා මිනිස්සුෙකුට විතරයි කමටහනක් වඩන්න පුළුවන්. ඒ නිසා ඔබ මොන කර්මස්ථානේද වඩන්නේ කියලා දැනගත්තේ නැත්නම් ඉතින් මිනිස්සෙක්ද කියලා සැකයක් තියෙනවා. ඒකේ නිකන් අටුවාවේ සඳහන් කරලා තියෙනවා ප්‍රතිපට්ඨාන සූත්‍ර අටුවාවේ ඒ කේස මේ බුදු දහමසේ දේශනා කරපු ඒ කල්මාස්ස ධම්ම කියන ගමේ ඉන්න මිනිස්සු පාරදී දෙන්නේ හම්බුණත් අහන්නේ මොකද්ද වඩන කර්මස්ථානේ කියලාද. ඒ වෙනතු මේ දැන් මහින්ද රාජපක්ෂ දාගමැති වෙලා තියෙන රනිල් වික්‍රමසිංහද කියලා එක නෙවෙයි යන්නේ. ඒ වහන්න ගියොත් හිත වික්ෂිප්ත වෙනවා. ඔයා මොකද්ද වඩන කර්මස්ථානේ? ඒ කියන්නේ මම අට්ටිකේ වඩනවා. ඔයා මොකද කරන්නේ? ආ මම ඕදාත පස්සේ නිවන්නේ. ආ හොඳයි. ගියා. ඉතින් ඔය වික්ෂුණී ආරාමයේ හිටියලු ගිරවෙක්. බුද්ධ රක්කිත කියලා. ඉතින් මෑණිවරු ඌට කන්න බොන්න දීලා එළිය දාලා ඉන්නවා. ඉතින් එක දවසක අර ඉස්සරහ ගෙට ආරාමයට ඇතුළට එන තැන තොරණේ මකර තොරණේ මේක නාලා ගිහිල්ලා තටු ටික වේලා ගන්න ඉන්න වෙලාවේදී පියාකුස්සෙක් ඇවිල්ලා සිස් කාලා ගහගෙන ගියා. ගියේ සතා අරගෙන ගියේ උපාසිකාරාමේ පැත්තටලු. මෑණිවරු කෑ ගහලා අප්පුඩි ගහලා කලබල කරලා අර පියාකුස බය කරලා මේක බිම වට ගත්තා. බිම වට ගනයිලා වතුර ටිකක් දීලා අනේ බුද්ධ රක්ෂිතුමට බය වුණාද මේ බුකුස අල්ලගත්තට පස්සේ උඹ මොකේද හිත තියාගෙන හිටගලු මුගලු අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා මම නිතරම අට්ටි සංඥාවේ හිත තියාගෙන හිටියා කියලා අර බුද්ධ රක්ෂිත කියන ගිරව කිව්වලු අපිට එහෙම වුණා නම් අම්මා මෝ නැතුව කුණු අරපෙන් බයින කෙනේ කරන්නේ ගිය අම්මට මේ කරපු වැඩේ බලපන් මේ නාලා ඉන්න වෙලාවෙ ඉල්ල මාව ගෙනියන්න එනවයි කිය. තමාට ප්‍රබන්ධයක් වෙන්න ඇති. නමුත් අටුවාවේ සඳහන් කරලා තියෙනවා බුද්ධ රකිත කියන ගිරවත් කිව්වලු අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා අට්ටික සංඥාවේ හිටියයි කියලා. ඒක නිසා මේ අරමුණ ගත්තට පස්සේ අපි මොකක් හරි සති අරමුණක් ගත්තට පස්සේ ආරසා කරන ක්‍රමය තමයි මනුස්සකම කියන්නේ. උපේන එක නෙවෙයි. උපේන එකට කලබල වෙන්න එපා කාටත් ඒක තියෙනවා. මේක උපයන්න දන්නේ නැත්තම් මේක ආරසා කරගන්න දන්නේ නැත්තම් ඒ පොඩි ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේ මිනිස්සයා මිනිස්සෙද්ද තිරිසනෙද්ද කියලා. තමන් සදා තනවා වඩා ගන්න ලද්ද සති ධර්මයේ අරසා කරගන්න බැරුව මේ කම්පන වෙන චංචල වෙන සැලෙන සැලෙන දෙයකට ගියොත් ප්‍රපංච කරන දෙයට ගියොත් පපංචාබි රතෝ මගෝ කියලා සඳහන් කරලා තියෙනවා මේ ඒ වගේ වෙලාවට කලබල වෙලා ප්‍රපංච කරනවනම් මුර්ගෙක් කියලා කියනවා කාට හරි Tamanට කොනහන දෙයකට කෙනෙහුලත් කෙලහිලා කෑකොස්සන් ගහන්න ගියොත් ඒක තිරිසංගතියක් කියන මුර්ග ගතිය. එහෙම දෙයක් වුණාට පස්සේ Taman අකුලගෙන ඒ වචන පද්ධතියක්ම දාලා තිනවා සැලෙන්නේ නැහැ කම්පා වෙන්නේ නැහැ වෙවුලන්නේ සන්ත්‍රාසයටපත් වෙන්නේ මේ එක එකනාගේ වචනවලට විශ්වාසය කඩාගන්නේ එකයි තියෙන්නේ මම මගේ කෝච රජ්‍යත්ව භූමියේ හිත පවත්තන ගින්නක් ආවොත් මම අතෙන් යන්න ඕන බව මම දන්නවා ඉතින් ඒ පැවැත්විය යුතු තැන කලබලයේදී කරන්න බෑ ඊට ඉස්සෙල්ලා කියලා දෙන්න ඒ නිසා අපි පුංචි දරුවන්ට මේක කියලා දෙන්න ඕන පුංචි දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඕගොල්ලන්ටත් ජීවිතේ කවදා හරි කලබල වෙන තැන් වෙයි, ආසහිතන තැන් වෙයි, මේ මේ දේවල් වෙයි. අන්නේ වෙනකොට මෙන්න මෙතන හිතපවත් ගන්න නැත්නම් මේ සතිය හිතපවත් ගන්න කියලා පොඩි දරුවෙකුට කියලා දෙනකොට උඟව දෙනෙක් කියනවා අපි ඕවා පොඩි දරුවන් තියා අපටවත් බෑපා. කොහොම කරන්නේ? ඒ නිසා කියලා වැඩක් නැහැ. අනිත් එක ඒකට මේ මේ සිංහල බුද්ධ ආගම් වෙන්න ඕනේ කියනවා. ඒගොල්ලන්ට අනික් අයට මේ කරන්න බෑ කියලා කියනවා. එහෙම කියන්නේ කරන්නේ නැති උන් තමයි. මේ සතිය කියන එක දුස්සීල උණයි කියලා සිංහල බුද්ධ ආගම මොකක්වත්ම නැහැ. කොයි වෙලාවෙ හරි මේ ආරක්ක සූත්‍රය ඇහුවනම් බුදුහන්සේ ಜಾතිවන්ත මොකක්වත් අහන්නේ කලබල වෙන්න ඉඩ තියෙනවා. කලබල වෙන්න එපා. ආශාවල් එන්න ඉඩ තියෙනවා. ආශා කරන්න එපා. ඉතින් මේ විදිහට මේක දිහා කරගෙන කරගෙන ටික ටික යනකොට බුදුන්සේ සඳහන් කරලා තියෙනවා අය වගේ අනුන් කුප්පන වෙලාවක කිපෙන්න තු ඉන්න දන්නවනම් නොසැලෙන මනසක් කාලයකට හැදෙනවා. සන්ත්‍රාසයට පස්සේ නැති මනසක් හැදෙනවා. කොටිම්ම කියනවා නම් ඔය කොයි බටහිර මානසික විද්‍යාව කියනවා නම් ඔය කවුරු හරි කුප්පණ වෙලා කිපෙන අයට තමයි මානසික අසහන ඇති වෙන්නේ 100%ක්ම ලෝකේ තියෙන මානසික අසහන ද්වේෂ පදනමේ තියෙන අපේ ආයුර්වේදයේ කියනවා මේ අස්ථාන කෝපේ නිසායි කයේ ලෙඩ හටගන්නේ ස්ථාන කෝප නමයක් තියෙනවා අපට ඒක ආඝාත වස්තු වල සඳහන් කරනවා දසවෙනි අස්ථාන කෝපය කියලා එකක් තියෙනවා අපි දන්නේ නැතුව ඉඳපු ගමන් අපිට කේන්ති යනවා වෙන්න පුළුවන් ගිය සංසාරෙ වෙච්ච එකට වෙන්නේ. මේක තමයි කායික රෝග වලට හේතුව. නිසා අපිට කායික රෝග මානසික රෝග නැතුව ඉන්නවනම් මේ කේන්ති යන ගති වෙනුවට මේ සරල මධ්‍යස්ත සතියේ හිත පවත්නවනම් එච්චර සිද්ධි බහුල නෑ ජීවිතේ. හැබැයි සිත් මේ සත්‍යාගේ විසුද්ධියක් ඇති වෙන්න ඉඩ තියෙනවා.